ඒ නිසා මේ ඇසලපුර පසළොස්වක් පොහෝ දිනය ලෝක බෞද්ධ ජනතාව ආලෝකයේ ලද දවස වශයෙන් විශාලකන්නේ. ඒ කිව්වේ ධර්මාලෝකය. පින්වත්නි අද මේ විශාල පිරිසක් කිරිවෙහෙර වහන්සේ අභියසත් අවතක් ප්‍රදේශයේ පුරා තැන්පත් සුදු වතින් සැරසිලා ළමා ලපටින් තරුණ තරුණියන් ඒ වගේම අපේ සදහවත් උවසු උවැසියන් මේ බලාපොරොත්තු වන්නේ ධර්මයක් ස්වල්ප වේලාවක් අහන්ටයි අද මේ පරිසරයේ දේශ බැලුවත් සිත් සතන් පිනවන දර්ශනයක් කිරිබේර වහන්සේත් මේ අවතත් අපට දකින්න පුළුවන්කම තිබෙනවා. අපට පේනවා අර ප්‍රකාශක මහතානම් කලින් මතක් කළාක් මෙන් එදා තථාගත බුදු පියාණන් වහන්සේ ඉරිදි බල ඇති මහරහතන් වහන්සේලා 500ක් සමග කැලණියට වැඩම කොට කැලණියේදී දානේ වළඳලා ශිරේපාද අඩවියේ පිහිටි ස්ථානයේහි දිවා ගුවාවෙහි දිවා විහරණේ දිවා විහරණය කරලා අනතුරුව උන් වහන්සේ මේ කියන ස්ථානවලට වැඩම කළා කල්යාණං පද ලාංඡනං තිවාගුවන් දීගවාපි චේතියංච මුතිංගනං තිස්ස මහා විහාරංච බෝධින් මරිත වට්ටියං සුවන්නමාලී මහා චේතියං රූපාරාම භයාගිරි ජේතවනං ශේල චෛත්‍යං තථා කාචර ගාමකං මයංගනං නාගදීපං කියන දෙපළක පින්වතුනි බුදුරජාණන් වහන්සේ කලින් වැඩම කරවලා තිබුණා. මේ වාරයේදී කැලණියෙන් ආරම්භ කළ ඒ උදාර ධර්ම දූත සේවාව බුදු පියාණන් වහන්සේ අවසන් කළේ මේ කිහිරිගම කතරගම කියන මේ කිරිවිහෙර වහන්සේ ළඟින් තථා කාචර ගාමකම් කිව්වේ ඒකයි එදත් මේ ප්‍රදේශයේ මණික්ගඟ නිහඬව ගලා බසිනවන ඒ අවට ගස්කොළන් වලින් ගැලසුණු අලි ඇතුන් වගවලසුන්ගෙන් පිරුණු ඒ වගේම දර්ශනීය ප්‍රදේශයක් වශයෙන් පැවතිලා සිටියේ ජනකායත් ගොවිතැනින් ජීවත් වන මේ ප්‍රදේශයේ ජීවත් වුණා ඒ අයගේ ප්‍රධානියා තමයි මහා සීන රජුරුව ගණේ මෙනේ බබලි කෙරණේ වූ සතපාය කණේ යටඟ සැව් ලිඳුදද ගලපාය අනේ ලකර කළ කුර අප නරපාය තෙනේ දකුණ මහසින් දෙවුරද පාය දකුණු පැත්තෙන් පෙනෙනවයි කියලා සඳහන් කළා ශලලිහිනි පත්‍රෝන් වහන්සේ තොටගමුවේ ශ්‍රී රාහුල නායක ආමරු සංඝ රාජයන් වහන්සේ කෝට්ටේ නගරයේ දකුණු පැත්තෙන් මේ කතරගම දෙවියන් වෙනුවෙන් සුවිශාල මන්දිරයක් කෝට්ටේ සමයේ තිබිලා තියෙනවා. අන්න එතන කියන්නේ පෙනේ දකුණ මහසින් දෙව් රජපාය. මහාශේන රාජයාගේ නමයි. අන්න ඒ පුණ්‍ය භූමියේ තමයි අපට මෙපමණය කියලා ගණනක් මිම්මක් කියන්නට බැරි තරම් මහසෙනක ක්‍රැෂ්ලා මේ ගස්යට ඒ ඒ තැන්වල තැම්පත්ව වාඩි වෙලා අද මේ දවස ශීල සමාදානමේ පිනක් කර ගැනීමට බලාපොරොත්තු වන්නේ මේක වටිනා දෙයක් ඒ සඳහා අවශ්‍ය සංවිධානාත්මක කටයුතු කිරිවේර වහන්සේගේ ආධිපත්‍යයේ දරන ආචාර්ය අලුත්ව සෝරත නායක හාමුදුරුව ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා දියවඩ බස් නායක නිලමේතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයක් ජනමාධ්‍ය සේවයනොත් විසින් ප්‍රදේශවාසී රාජ්‍ය නිලධාරීන්ගේද සහාය ඇතුව ක්‍රියාත්මක කරලා තිබෙන බවක් ඉතාමත්ම පැහැදිලිව දකින්නට පුළුවන්. ඒ වගේම දේශගුණයක් ඉතා හොඳයි. වර්ෂාවෙන් තොර යහපත් පරිසරයක්. ඒ නිසා මේ 2600ක් යෙදෙන සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවයේහි සමගාමීව සිදු කෙරෙන උදාර සීල සමාදානමය පින්කමක් අදත් මේ සිද්ධ කරගන්න. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව 2600ක් අවුරුදු සම්පූර්ණ වීම නිමිත්තෙන් ලංකාවේ පමණක් නොව ඉස්තර වශයෙන්ම බෞද්ධ රටවල් 35ක් මේ උදාර වාර්ෂික පුණ්‍ය ක්‍රියාවට සම්බන්ධ වෙලා තිබෙනවා තායිලන්තේ බුරුමය කාම්බෝජයේ ලාවෝසයේ ජපානය චීනය ආදී වශයෙන් බැලුවොත් ඒ රට රාජ්‍යවල පමණක් නොව අපරදිග අබෞද්ධ රටවල බෞද්ධ සංවිධානයෝද මේ උදාර පින්කමිතා ඉහලින් සලකනවා වසරක් පුරා සදාචාරාත්මක රටක් ඇති කර ගැනීමයි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ. එය එසේ ඊට උවහොත් පමණයි තථාගත බුදුරජාණන් වහන්සේගේ නමට අපි ගරු කළා වන්නේ. උන්වහන්සේ මේ කිරිවෙහෙර වහන්සේ පීති සුද්ධ භූමියෙහි 500ක් රහතන් වහන්සේලා සමග අහසේ වැඩ ඉඳගෙන සමාපatti සුඛයෙන් වැඩ ඉඳලා මේ ස්ථානයේ සුද්ධ භූමියක් බවට පත් කළා. එතකොට අපට පේනවා ඊටා වටින තැනක්. මේ ප්‍රදේශාදි ගෘහිත කතරගම දිව්‍ය රාජයා අද දක්වාම ඒ උදාර ගුණයේ සැලකෙමින් ශාසනයට පමණක් නොව බෞද්ධ ජනතාවගේ විවිධ ප්‍රශ්න වලට පිහිට වෙන බව නොකියාම බැරි කරුණක් අද දක්වාත් ඒ තත්වයේ තිබෙනවා. කෙලෙහි ගුණ සලකන ජනතාව ඒ නිසයි මේසා විශාල සේනාවක් දිනපතාම කතරගමට එක්වක් වන්නේ. අර බුදු පියාණන් වහන්සේගෙන් ලද පාසයි මෙහි කියන ප්‍රමුඛ කාරණේ වන්නේ. බුදුරජාණන් වහන්සේ බුදු බවට පත්ව කළ සේවාව පිළිබඳව නැහැ මේ පින්වතුන්ට අමතුවෙන් කිය යුතු වන්නේ. උන්වහන්සේ මුළු කාලයේම කොටස් පහකට බෙදාගෙන උදේවරුව, හවස්වරුව, සවස් 6 ඉඳලා රෑ 10 දක්වා નિયમિત ප්‍රථම යාමය 10 සිට රෑ 2 දක්වා පවතින මධ්‍යම යාමයෙන් රාත්‍රී දෙකේ සිට අලුයම 6 දක්වා පවතින පස්චිම යාමයේ ඔය අවස්ථා පහ බෙදාගෙන උන් වහන්සේ ලෝකයට සේවය කළා. ධනක් ස්ථානයක් නම නියමයක් නැහැ. වාද ભેදයක් නැහැ. කාටද සේවාවක් සිදුවිය යුතු උන්වහන්සේ එතනට වැඩම කළා මහා කරුණා සමාපත්තියෙන් බලලා ඒක තමයි සුවිශේෂ බුද්ධ ඥාන වලින් එකක් අන්න ඒ අනුව බලනකොට ලංකාවක් දැක්කා ඒ දැකලා තමයි ලංකාවේ එදා මයංගනයේහි අපේ ජාතියෙහි මුතුන් මිත්තන් යක්ෂ ගෝත්‍රික ප්‍රභූවරුන් හමුදාවල් යොදාගෙන මේ මහවැලි ගඟේ ජලය බෙදාගත නොහැකිව අරුබුදයක් ඇති කරගන්නට ගිය වෙලාවේ පින්වත්නි අනාරාධිතව බුදුරජාණන් වහන්සේ වැඩම කළේ කවුරුවක් ආරාධනා කළේ නැහැ ඒ තමයි මහා කරුණාවේ ස්වභාවය ආශේ වැඩ ඉඳලා අඳුරක් මවලා ආලෝකයක් මවලන් ඔවුන් තුල විමතියක් ඇති කරලා ඝන අඳුර මැද ආශේ බබලන බුදු පියාණන් වහන්සේ නීල පීත ලෝහිත ඕදාත් මාංජේෂ්ඨ ප්‍රභාස්වර මේ ෂත් වර්ණ බුද්ධ රශ්මියෙන් බබලන බුදුරජාණන් වහන්සේ දැකලා සමගි වෙන්ටේ කියලා ඒ වදාළ බණ ටික අනුව තමයි එදා දසදහස් ගණනකටත් වඩා ජීවිත ආරක්ෂා වුණා. මිනිසුන් කෙරෙහි වුණ සැලකුවා. ඊළඟට දෙවෙනි වතාවටත් අපේ රටේ ආදිවාසීන් වශයෙන් එදා හිටිය නාග ගෝත්‍රික ජනතාව අතර නාග දීපේ සටනක් ඒ වෙලාවේදී බුදුහාඳුරෝ වැඩිය පින්වතුනි අනාරාධිතවයි නාග දීපේට එය සටන නිමාවටපත් වුණා. බුදුරජාණන් වහන්සේයින් අනතුරුව ආරාධනාවක් කැලණියෙන් ලැබුණා. නාග ගෝතක රජවරු කතිකා කරගත්තා. සුද්ධෝදන මහරජයාගේ පුතණුවන් බුදු බවට පත්ව සම්මා සම්බුදු රාජ්‍යයට පත්ව අපේ ආරාධනයකින් තොරව අපේ රටේ මහා අර්බුද දෙකක් සමනයට කරන්නට වැඩම කළා. ඒ වගේ මහා රාජකීය ගිහි උත්තමයේ පැවිදි අංශයෙන් බැලුවාම ලෞතුරා බුදුරේ අපි වගේ පිරිසක් අතරට ආරාධනාවකින් තොරව පැමිණීමෙන් සිදු කළ ඒ මාංගු සේවාවන් දෙක නම් බෑ අපට කවදාක්වත්ම අමතක කරන්න. කෙලෙහි ගුණ සලකන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ දකින්ට යන්න ඕනේ අපි. උන් වහන්සේට ආරාධනා කරන්න ඕනේ. උන් වහන්සේ ලංකාවට වැඩම කරව ගන්න ඕනේ. මහා දානයක් පූජා කරලා ඒ අපේ නිහතමානී ගෞරවය තථාගත බුදු පියාණන් වහන්සේට දැක්විය යුතුය. එහෙම නොකළොත් අපි ශිෂ්ට සම්පන්න ජනතාවක් වශයෙන් සනිටුහන් වන්නේ නැහැ. ඒ අනුව තමයි නාග ගෝත්‍රික රජවරු සාකච්ඡා කරලා මනි අක්ෂික කියන නාග රාජ ප්‍රධාන්‍ය යයිවේ බුදුරජාණන් වහන්සේ දකින්ද ආරාධනා කළා ඊළඟට පැමිණෙන වෙසඟපුර 15ක් පොහෝ දිනයි ආරාධනාව පිළි අරගෙන වැඩම කරන්න බුදුහාමුදුරුව නම නියම කරගත්තා. ඒ අනුව වැඩම කළ ගමනේදී තමයි කැලණි රාජමහා විහාරයේ ඔය පිහිටි ස්ථානයෙන් දවල් දානේ රජමැදුර එතනයි දවල් දානේ වැළඳුවා. ඔය කැලණි ගඟෙන් ජලස්නානය කළා. අනතුරු වුන් වහන්සේ අර කියපු ස්ථානවලට වැඩම කළා. ඒ ගමනේ අවසාන ස්ථානයයි කතරගම. තථා කාචර ගාමකම් කිව්වේ ඒකයි. ඒ අනුව බලනකොට මේ කතරගම පුරවරය තිස්ස මහා රාමය කතරගම මේවා ප්‍රධානම ස්ථාන අපේ රටේ දකුණු පළාතේ අමතක නොකළ යුතු තැන් ඒ නිසායි රටේ නොයෙකුත් ප්‍රදේශවල ඉඳලා දසදහස් ගණන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අදත් මේ ස්ථානවලට පැමිණෙන වඳින්නේ පුදන්නේ සලකන්නේ බලන්න එතන කිය යුතු කරුණක් තිබෙනවා මේක මේ වේලාවේදී බෑ පැහැර හරින්ද නාග ගෝත්‍රික රජවරුන්ට බණ දේශනා කළා මයංගණයට ඇවිදින යක්ෂ ගෝත්‍රික ජනතාවට ධර්ම දේශනා කළා ධර්ම දේශනා කරලා ගියායින් පස්සේ යක්ෂ ගෝත්‍රික දැනුගත් තරුණ පිරිස සාකච්ඡා කරගත්තා. අපි මේ බුදුහාඳුරෝ දකින්න යන්න ඕනේ. උන්වහන්සේ හමු වෙන්න ඕනේ. කතාබස් කරගන්න ඕනේ. දැනුවත්කම් ඇති කරගන්න ඕනේ. ගිහි කමෙන් බැලුවොත් මහරජ කෙනෙකුගේ ඔටුන්න ඉන්නේ පුත්‍රයෙක්. ඒව අතරලයි පැවිද්දටපත් වුනේ. පැවිදි කමින් සම්මා සම්බුදුවරේ අපි යා යුතුයි කියලා පින්වත්නි ඊ ළඟට සරභූ කියන නායකයාගේ ප්‍රධානත්වයෙන් දැනුවත් කෙනෙක් දඹදිවට ගියා බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා ඒ අය මහානකමටත් පත්වෙච්ච බව අපට ඓතිහාසික කරුණු තොරතුරු අනුව හදා දැනගන්නට පුළුවන්කම තිබෙනවා. මාන වෙලා තම පිරිසක් පිරිසක් එක්ක සකස් වුණා. ඒ අයත් රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ පිරිස පින්වත් මේ කාන්තේන්ම මයංගන ප්‍රදේශයේ විසූ අපේ ආදි මුතුන් මිත්තන්ගේ ගණයට වැටෙන යක්ෂ ගෝත්‍රික හාමුදුරුවෝ කියන බව ඉස්තර වශයෙන්ම පැහැදිලිව පේනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවයින් පස්සේ ආදාහණය වෙනවා මේ මහා සඳුන් දරසෑයි. ඒ අතර මහා අභිරහස් ප්‍රශ්න ගොඩක් මතුවෙලා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් බෙදා ගැනීම ගැන අන්තිමට ඒ සොහන නිමෙන්ඩක් කලින් එක එක රට රාජ්‍ය වලින් පැමිණි රාජකීය පිරිස් මල්ලව රජවරුන්ට කියනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් කොටසක් අපට අපේ රටටත් දෙන්න ඕනේ. තව පිරිසක් එහෙම කියනවා. මල්ලව රජවරු කල්පනා කළා මෙහෙම බෙදාගෙන ගියොත් අපට ඉතුරුවක් නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කළේ පිරිනුවන් පෑමට අපි විශේෂ ආරාධනාවක් කරලා තිබුණේ නෑ අපේ මේ උපවර්තන ශාල වනෝද්‍යානයටයි මල්ලව රජ දරුවන්ගේ ශාල වනෝද්‍යානයට වැඩම කළේ ඒ නිසා ධාතුන් වහන්සේලා පිළිබඳවත් මෙතෙක් කළ ආදාහන කටයුතු පිළිබඳවත් සියලුම කටයුතු වල මූලිකත්වයේ අයිති අපටයි. තව කෙනෙකුට ඒකට බෑ ඇඟිලි ගහන්න. ඒ අනුව මේ ආදාන කටයුතු කරනවා. ක්‍රියාන් 20ක් පමණ මහා සඳුන් දරසෑයක මේ දේහය දැන් ආදාහණය වෙනවා. දිවා රාත්‍රී දෙකේ ඒ ආදාහන සොහන ඇවිලෙනවා. නිමුණයින් පස්සේ අපි කල්පනා කරලා බලලා කල යුතු දේ කරනවා මිස ඉල්ලන ඉල්ලන ප්‍රතිඵලයටම ධාතුන් දෙන්න අපි ලෑස්ති නෑ කියලා ස්ථිරවම කිව්වා. මේක වාද බෙහෙදයකට යණ්ඩයි කිව්වා. දැන් ඔතන හිටිය මහරහතන් වහන්සේලා අතර බලන්ද සරබු මහරහතන් වහන්සේත් එක නමක් මහා සංඝයා වහන්සේ අතර හිටියේ උන්වහන්සේ කල්පනා කළා මෙතන දැන් ලොකු හබයක් වෙන්න යන අපට ධාතුන් වහන්සේලා ඕනේ අපේ ජන්ම භූමියට බුදුරජාණන් වහන්සේ වැඩම කළා ඒ කිව්වේ ශ්‍රී ලංකා ද්වීපයේහි මයංගනයයි කල යුතු කුමක්ද බලන්න උන් වහන්සේ තමන්ට හිතවත් තමන්ගේම මේ නාගදීපේ ප්‍රදේශ වලින් එහෙම නැත්නම් විශේෂයෙන් මයංගන ප්‍රදේශයෙන් ගිහින් උන්වහන්සේ සමග මහාන වෙලා හිටිය 10 15 නමකට මතක් කළා. ඒ කිව්වේ හැමෝටම නෙමෙයි 이르දි බල ඇති රහත්තුරුන්ට. ඉරිදි බල ඇති රහත් නම් වරුන්ට මතක් කළා දැන් මම කියන වෙලාවට යන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. මොකටද කොහාටද මොකක්ද ඒ කිසි දෙයක් කිව්වේ නැහැ. ඒ උත්තමව ඇහුවෙත් නැහැ. සරබෝ රහතන් වහන්සේ කෙරෙහි තිබිච්ච ගරුත්වයේ මහත එයින් පැහැදිලිව පේනවා. ඒ තම පිරිසට මතක් කළ ඉර්ධි බල ඇති. දැන් කල්පනා කළා මෙතන මහා යුද්ධයක් වෙන්නයි යන් දහතු බෙදාගෙන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මද වර්ෂාවක් ඇති වුණා සුළඟක් ඇති වුණා අර සියලුම අලු ආදී ඉවත් වෙලා බුද්ධ ශරීරය එහෙම පිටින්ම ඉතුරු වුණා ධාතුන් සමග ඇටසැකිල්ලක් විදිහටම ඒක මහා පුදුමයක් හැබැයි අදත් එහෙම වෙනවා ඇටසැකිල්ල විදිහටම පිලිස්සලා ඉවර වෙනවා ඒ වෙලාවේ මේක ධාතු බෙදා ගන්න ඉස්සෙල්ලා සරබු රහතන් වහන්සේ සමාපත්තියට සමවැදිලා සමාපත්තියට සමවැදිලා අර ගිනි රශ්මි තියෙන අර ඇටසැකිල්ලෙන් අලු වලින් බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුවම ගත්තා මොකද යක්ෂ ගෝත්‍රික අය මනුෂ්‍ය ශරීරයේහි ඊ타මත්ම වටින කොටස වශයෙන් සැලකන්නේ උගුරයි ඒ උගුරු ග්‍රීවා ධාතුව ගත්තා ඒ අරගෙන ඉරිදි බලයෙන් එවලේම අර භික්ෂූන් වහන්සේලාට මතක් කළා දැන් අපි යමුයි කියලා. අතුරුදහන් වුණා ඒ අතුරුදහන් වෙච්ච කුසිනාරා නුවරෙන් උන්වහන්සේලා වැඩම කළේ පින්වත්නි තමන්ගේ ගමටයි. බලන්න ගමට සලකන සැලකිල්ල ලෝකේ හැමදාම සදාචාරාත්මක ගති පැවතුම් ඇති ජනතාව තුල තිබුණා. තමන්ට හරියෝ ප්‍රදේශයට සලකනවා. ඒ අනුව සවැත් නුවර ජේකවණයට යන්න තිබුණා. ඊළඟට ශාක්‍ය දේශයට යන්න තිබුණා. කාල චම්පා නුවර, උදේනි නුවර මේ ආදී බොහෝම බෞද්ධ බලයේ තිබුණු නගර තිබුණා. කොහාටවත් ගියේ නැහැ. ආවේ මයංගනේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ වාසභූමියටයි. ඒ ග්‍රීවා ධාතුව නිදන් කොට සුළුවෙන් මැලිද්දර් සහිතව සකස් කළ විහෙර වංශයේ තමයි අදත් අපට බබලමින් පෙනෙන මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ බලන්න අන්න ඒ අනුව අපට පේනවා වැදගත් ඉතිහාසයක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයත් සමග අපි පවත්වගෙන ඇවිදින් තිබෙනවා. අදත් ඒකයි මේ දාශකනම් සේනාවල් මේ ගස්කට වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රතිපත්තියෙන් පූජා කරා. ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා අපි දන් දෙනව තව නොයෙක් යුතුයකම් කරනවා. ඒ සෑම දෙයක්ම වැටෙන්නේ ආමිෂ පූජා. ප්‍රතිපත්ති පූජාවක් අද මේ කරන්නේ. මේ සෑම කෙනෙක්ම මේ කිරිබෙහෙර විතරක් නොවේ. අපේ රටේ අනිත් ස්ථාන මිහින්තලයේ බැලුවොත් රුවන්වැලිශාය අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධිය, කළුතර බෝධිය, මාතර බෝධිය, ඒ වගේම සෝමාවතී වෙහෙර, නාගදීපය, ෂේරුවිල, දලදා වහන්සේ මහනුවර, මුතියංගනේ මේ ආදී අපේ පැරණි ස්ථාන ගැන බලනකොට පේනවා ඒ සෑම තැනකම අද දාස් ගණන් සිල් සමාදන්ව ප්‍රතිපත්තියෙන් පූජා කරතුන. ඒ පවත්වන්නේ අර උදාර ගුණයටයි. ඒ චාරිත්‍රය අපේ මුතුන් මිත්තන් දිකට ගෙනාවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ භගවා කියන ගුණයන්ගෙන් එකක්. ඓශ්වර්ය භාග්‍යය පුදුමාකාර ඓශ්වර්ය භාග්යයක් බුදුරජාණන් වහන්සේට ගිහි දවසක් පැවිදි දවසක් තිබුණා. කාම්‍ය සුරම්‍ය සුභ කියලා මාලිගා තුනක් ගිහි කාලේ. අඩුපාඩුවක් නැහැ. මහරජ කෙනෙකුගේ එකම පුතා. හිමාල අඩවිය හොඳ දේශගුණයක් එළවලු පළතුරු වලින් ගහන ප්‍රදේශයක් අදත් ඒ උපත ලැබුවා. ඊළඟට උන්වහන්සේ බලන්ද පැවිද්දටපත් වුණා. මොනතරම් දුෂ්කර ක්‍රියා කළාද කියන බව මේ කාටවත්ම කිය යුතු නැහැ. උන්වහන්සේ ඒ මහ දුක් විඳේ මොකටද? පරත්තං පටිපජ්ජත අන් අය වෙනුවෙන් ව්‍යාපෘත වෙන්නටය, වේෂෙන්නටය කියලා අපට දේශනා කළා විතරක් නොවේ පින්වත්නි උන් වහන්සේ එය ඉතා ඉහළින්ම ඉටු කළා. ඒ අනුව ලෞතර බුදු බවට පත්ව අනතුරුව පඨමං බෝධිපල්ලංකං ဒုတိယං චානි මිසං. ඔය ගාථාව හැමෝටම පාඩම්. සත්සති යවුවා. සුමාන හතක්. යවල ඊළඟට තමයි කල්පනා කළේ මේ මම අවබෝධ කරගත් ධර්මය ලෝකයාට දේශනා කළ යුතුයි කොතනින්ද කාගෙන්ද මේ වැඩේ මම පටන් ගන්න ඊළඟට කල්පනා කළේ ඒකයි ඔය සත්සතිය තුලම කලේ නිරෝධ සමාපත්තියට සමවැදිලා පින්වත්නි මේ ධර්මයෙන් Taman සොයාගත් නිවන නිවන් සැපය ලෝකයාට දේශනා කරන්න කලින් මම ඒ නිවන් සප බිඳින්න ඕන ජීව මානවම සත් සතිය පුරා කළේ ඒකයි. නිවනට හිත යොමු කළා. ඒක කරන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. බුදු පසේ බුදු මහරහතුන්ට විතරයි. මහරහතුන් කියන්නේ ඉරිදි බලය ඇති රහතුන්. ඉරිදි බල නැති සුෂ්ක විදර්ශක රහතන් වහන්සේලාටත් බෑපින්වත් මේ නිරෝධ සමාපත්තියට සමවදී. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනා නිවන් සප විඳලා. එයින් අනතුරුව තමයි මේ ධර්මයේ දේශනා කරන්න බැලුව කවුද? ආලාර කාලාම උන්වහන්සේ ගිහිගේ අතරලා පළමුවෙන්ම ගියේ එතුමා වෙතයි. ඉරිදි බල ඇති කෙනෙක් ආලාර කාලාම තාපසතුමා. බැලුව අනේ එතුමා අභාවයට ගියේ. ඊ ළඟට උද්දකාරාම තාපසතුමා ඒ උග්‍ර බල ඇති තවුස් කෙනෙක්. එතුමා ගැන බැලුවා මොකද මට තව මාසයක් හමාරක් උදව් වුණා එතුමා. උද්දකාරාම තාපසතුමා අපවත් වෙලා ඊළඟට බැලුව කාටද මං මේ දේශනාව කලින් කරන්න ඕන ආවාට ගියාට කරන්නත් බෑ පෙරතින් ඇති පැතුම් බලයක් ඇති මේ ගැඹුරු ධර්මයේ තේරුම් ගත හැකි කෙනෙකුටයි මේ දේශනාව කරන්න ඕන එතකොට දැක්කා කොණ්ණඤ්ඤ බද්ධිය වක්ක මහානාම අශ්‍රය මේ පස් දෙනා තමයි මම දුෂ්කර ක්‍රියා කරන කාලේ මට බොහෝම උවටන් කළේ අන්තිමට මා ඇටසැකිල්ලක් බවට පත්ව මේ ඇටසැකිල්ලක් බවට පත්තුණු මා දැක මේ කුද්දලයාට නම් බුදු වෙන්න බෑ සිහිසං නැතුව දැන් වැටුණ සක්මන් මළුවේ අපි ඉවතට යමුයි කියලා ඒ අය කර ඇරලා මග ඇරලා යන්න ගියා සිද්ධාර්ථ ගෞතම තාපසයන් වහන්සේට කවරදාකවත් නෑ බුදු වෙන්න නම් බෑ කියලා අර එක ඇඟිල්ලක් උස්සලා ස්ථිර වචනයක් පළ කළ කොණ්ණඤ්ඤත් එදා තීරණය කරගත් මම එදා කිව්වට වැඩේ හරියන්නේ නැහැ. දැන් අවුරුදු 3-4ක් මමත් අපිත් මෙතන හිටියා. අතෑරලා ගියා. අනේ බුදුහාමුදුරෝ ඒවට කම්පා වුණේ නැහැ. බෝසතාණන් වහන්සේ තවත් ධෛර්යවත් වුණා. එතෙන්දි තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදා මධ්‍යම ප්‍රතිපදාවට වැටුනේ. මම සැපවින්ද ගිහි කාලේ ඕනෑතරම් පැවිදි වෙලා මං ඊළඟට අපමණ දුක් විඳා. ඇට සැකිල්ලක් වෙනකම්ම දවසකට කඩල වතුර ඌරක් මුං ඇට වතුර ඌරක් එච්චරයි. ගෙනියන්න බැරි තත්ත්වයට වැටුණා. ඇඟේ රෝම කූප ගැලවිලා ගියා. හුස්ම ගන්නකොට තලගොයේ පණ අදින ශබ්දේ තමයි ඇහුනේ. ඒත් මට හරි ගියේ නෑ ඒකත් අතහැරලා ඊළඟට අර චක්මන් මළුවේ වැටුණයින් පස්සේ මේ දෙකම වැරදි. මධ්‍යම ප්‍රතිපදාවට උන්වහන්සේ වැටුනේ එදායින් පස්සේ. ඒ අනුව තමයි ශරීරයේ සකස් කරගෙන ධානා සමාපatti නැවත වදා කියාගෙන සුජාතා සිටු කුමරිය පූජා කළ කිරිපිඩු වළඳලා එතෙන්දිත් අර තමන්ගේ රන්තලි දෙක ගඟට දැම්ම උඩුගම් බලා ගඟේ උඩ පැත්තටයි ඒක පාවෙලා ගියේ අදිෂ්ඨානයක් ඇතිවයි කලේ මම ඒකාන්තයෙන්ම මේ අදහෙට බුදු බවට පත් වෙනවා නම් මේ රන්තලි දෙක මේ ගඟේ උඩු පැත්තට පාවෙන්න ඕනේ පහතට ගලා බහින වතුර පාර කපාගෙන උඩ පැත්තට යන්න ඕන. පහතට ගලාගෙන ගියොත් මට බුදු වෙන්න බෑ. ඒ අදිෂ්ඨානයේ ඇතුවයි දැම්මේ අර හැඩපාර කපාගෙන මේ රන්තලි දෙක උඩු පැත්තට ගමන් කළා. එතෙන්දි තමයි ওই ජයශ්‍රී මහා බෝධිය ළඟට ඇවිදින්. සුදුසු තැනක් දැන් වාඩි වෙන්න බලනකොට හැන්දෑවින් ඇසලපුර 15ක් පොහොව දවස හඳ පායාගෙන එනවා. උන්වහන්සේ කරත්ත වලින් බඩු පටවගෙන යන තනකොළ කුසතන පටවගෙන යන නාග ගෝත්‍රික ප්‍රධානියෙක් දැක්ක මේක. දැකලා ඇවිදින් අර තමන්ගේ අර කුසතන ඔක්කොම මිටි ටික ලියලා බිම අතුරලා සකස් කරන බුදුරජාණන් වහන්සේට පත්කඩේ එළලා ඒ මත තැම්පත්ව වාඩි වෙන්න මේ ජයශ්‍රී මහා බෝධිය ළඟ ආසනය සකස් කරලා ගියා. නේද? එතන වාඩි වෙලා තමයි උන්වහන්සේ දැන් නම් මම මැරුණත් නැතිින්නේ නෑ මෙතනින් බුදු බවට පත් වෙලා මිසක්. ඔය ඉෂ්ඨිර අදිස්ථානය ඇති කරගත්තා. ඇති කරගෙන පින්වත්නි සකල ක්ලේශයන් ප්‍රහීන කරලා වුන් වහන්සේ සම්මා සම්බුදු බවට පත්ව ඉන් අනතුරුව තමයි අපට මේ උදාර සේවාවන් සියල්ලක් ඉෂ්ට කළේ. ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේහි වැඩම කොට වැඩ සිට ස්ථානයේ පිරිසිදු බවට පත් කළ පුණ්‍ය භූමියක් අද මේසා විශාල කුරුසක් තැම්පත්ව බණහන කිරිවෙහෙර වහන්සේ. අර ස්ථාන වලින් එකක් මෙතන. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ භගවා ගුණ ලැබීම අද වෙනකනොත් බලන්න උන් වහන්සේගේ යශ භාග්යයි මේ යන්නේ කීර්තිය පිරිස් බලේ ලෝකේ සෑම රට රාජ්‍යවලම බුදුරජාණන් වහන්සේ සරණ යන සලකන, ගරු කරන, වඳින පුදන අතිවිශාල සේනාවක් ඉන්න. විවිධ ජාතීන් විවිධ රට රාජ්‍යවල. ඒක යශභාග්‍ය කියනවා බුදුහාමුදුරුවෝ. පිරිස් බලය. ඒ වගේම කීර්තියක් අද දක්වාම ලෝකේ පවතිනවා. ඊළාට බලන්න උන් වහන්සේගේ ශ්‍රී භාග්‍ය බුදුරජාණන් වහන්සේ දුටු කෙනෙක් කවදාක්වත්ම පින්වත්නි නෑ අහක බලාගන්න. ඒ තරම්ම සිත් පිනවන දර්ශනය බුදුරජාණන් වහන්සේ තුල තිබුණා. දුටු කෙනෙක් පහදින ගතියක්. අර අඟුලි මාල වගේ දරුණු මිනිමරුවන් කල්පනා කළේ කොහොමද අනේ මේ වගේ ශ්‍රී භාග්‍යයේ යුක්ත සිත් ගන්නා සුළු මොහොනක් ඇති ලස්සන ශරීරයක් ඇති ශ්‍රමණේ මං කවදාක්වත්ම නෑ කලින් දැකලා. මේ වගේ මහා පිට උණු වෙන ස්වરૂපයෙන් යුක්ත මොහොනක් ඇති මේ ශ්‍රමණයන් වහන්සේට මට නම් බෑ මේ කඩුව උසවල පහරක් ගන්න. මේ කඩුව ඔසවලා බෙල්ලට පාරක් ගහන්න බෑ. ඇඟේ මෙතන එල්ලගෙන මියගිය අයගේ මරපු අයගේ ඇඟිලි 900 ගණනක් මේ දරුණු පුද්ගලයා මුන් වහන්සේ යන්න ඇරලා පිටිපස්සෙන් ගිහින් බෙල්ල කපලා මම මේ ඇඟිල්ල ගන්නවා දාහ පුරවන්න බලන්නේ පුද්ගලයා එබඳු තත්වයකට පත්කලේ කවුද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී භාග්‍යයයි දුටු කෙනෙක් පාදින ස්වરૂපේ අන්න ඒ බඳු බලයක් ලැබුණේ කුමකින්ද උන්වහන්සේ සසර ගමන් කරන කාලේ දන් දුන්න සිල් රැක්ක භාවනා කළා යුතුයකම් ඉටුකළා කරුණා මෛත්‍රී ගුණ වැඩුව ඉවසීම දියුණු කළා ලෝකයාට පුළුවන් තරමින් උදව් උපකාර කළා සසර වසන තුරු සෑම ආත්ම භාවයකදීම ඒ බලයෙන් ලැබිච්ච ආංශංශෝයි සත්‍යවාදී වුණා අන්න ඒ කාරණා නිසා ওই බලය ලැබුණේ ඊළඟට බලන්ද ආලවක යක්ෂ සේනාපතිතුමා ඒත් මරණ්ඩයි ආවේ බුදුහාඳුරෝ දුක් විකසන වෙනස් වුණා පුද්ගලයා ඊට පස්සේ තමයි මම අනවසරයෙන් අනාරාධිතව මගේ ගෙදරට පැමිණි මන්දිරයට පැමිණි මේ භවත් ගෞතමයන් වහන්සේට වෙහෙස කරවන්නෝ නික්කම සමන පවිෂ සමන කියලා අර එහාට මෙහාට යවන් අදහස් කළේ එතකොටයි අන්තිමට බුදුරජාණන් වහන්සේ ඔහුටත් ධර්ම දේශනා කළා හිත ලිමුණයින් පස්සේ ඒ බණහලා ආලවකත් දැමි පුද්ගලයෙක් වුණා ඒ ධර්ම භාග්‍ය. ඊළඟට බලන්න කාම භාග්‍ය අනුන්ට උදව් උපකාර කිරීමේ කැමැත්ත. ඒකට වෙලාවක් ස්ථානයක් නැහැ. එදා බුදුරජාණන් වහන්සේ ශ්‍රමක් නුවර ජේතවනාරාමේ දැක්ක මේ අපේ මයිංගනේ වෙන්න යන මිනිස් ඝාතනය ඊට පසු දවසක් ඒ වගේම නාගදීපේ වෙන්න යන මිනිස් වාතනය ශනකින් උන්වහන්සේ වැඩියා ආරාධනා එනකන් බලාගෙන හිටියේ නෑ. අන්න ඒකයි උන්වහන්සේගේ ගුණය. ඒක තමයි පින්වත්නි කාමභාගී කැමැත්ත හැම විටකම කැමැත්තෙන් හිටියා කාට හරි උදව්වක් කරන්න. ඒ නිසායි උන්වහන්සේගේ ශේවය ඈත ප්‍රදේශයක පිහිටි ගඹදිව ඉඳලා අපේ ශ්‍රී ලංකා ද්වීපයටත් ලැබුණා. ඊළඟට ප්‍රයත්න භාග්‍ය හැම විටකම උත්සාහ කළේ කාට හරි ලෝකයට සේවයක් කරන්නයි. තමන්ගේ ජීවිත කාලයේ තුලදී පමණක් නෙවෙයි තමන් අභාවයට ගියායින් පස්සේ පිරිනිවන් පෑවයින් පස්සේ ලෝකයාට සිතක් සැලසීමටයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ සෑම ක්‍රියාවක්ම සිද්ධ කරේ. ඒ නිසා අපට පේනවා බුද්ධ චරිතය ගැන බලනකොට ඒ බුද්ධ චරිතයට සම්බන්ධ තැනක් අපේ මේ කිරිවේර වහන්සේ ඒ ස්ථානයට දුර බැහැර ප්‍රදේශවල ඉඳලා මේසා විශාල පිරිසක් ආවේ ඇයි අර බුදුහාමුදුරුවන්ගේ පහස ලද තැනක අපිත් දවසක්වත් වාඩි වෙලා ඉඳලා සිල් සමාදන් වෙලා හොඳ සිත් ඇති කරගෙන පිනක් සිදු කරගනිමු. අපේ අපල උපද්දරව දුරු වීමට, ඇස්වා කටවා දෝෂාදී නැතිවීමට, අපේ සැඟවුණු පින් මතුවීමට විපාක දීමට එන අපේ කර්ම වේග ඈත් කර ගැනීමට මේ වගේ පින්කම් අපට හේතු වාසනා වෙනවා. ඔය පින් කිරීමෙන් ලැබෙන බලය ඒකයි. විපාක දෙන්න තියෙන පාප කර්ම පින්වතුනි අහකට තල්ලු කරනවා. මතුවෙන්න තිබෙන පින් මහ පහසුවෙන් තමා වෙතට ගලා එන්න සලස්වනවා. මේ කුණ්‍ය චේතනා ඇති වෙනකොට එහෙම බලයක් මේ පින්කම් වල තිබෙනවා. ඒ අනුව කල්පනා කරන්නට උදාර යුතුයකමක් පින්කමක් අද මේ දවස පුරාම ලංකාවේ සෑම වෙහෙර විහාරස්ථානවලම ආරණ්‍ය සේනාසන ඒ වගේම භාවනා මධ්‍යස්ථාන ඔය සෑම තැනකම ඒ ගරුතර ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ඇතුව මේ වගේ ප්‍රතිපත්තිමය ශීල සමාදානමේ පින්කම් සිද්ධ කරනවා. පාඨශාලා වෙන වෙනත් ඉඩකඩ ඇති තැන්වල රාජමහා විහාරවල මා කලින් මතක් කළා මේ උදාර පින්කම සිද්ධ කරනවා. ඒ වගේම අපට පේනවා දඹදිව ගියොත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ඒ සරත් නුවර ජේතවනාරාම ආදී තැන්වල ජපානය ලංකාව තව තව රටවල් වලින් ආපු දහස් ගණන් සේනාව මේ වගේ ප්‍රතිපත්තිමේ පූජාවල් දඹදිව ගිහින් ඒ ස්ථානවල කරන අන්න ඒකයි පිනක ඇති මහිම වන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ලෝකයට ලැබුණු දවස තමයි මේ ඇසලපුර පසළොස්වක් පොහොව දවස. දේමේ භික්ඛවේ අන්තා පබ්බජි තේන නසේවි තබ්බං යෝ ඡායං කාමේෂු කාමසපල්ලිකාන යෝගෝ හීනෝ ගම්මෝ ඕතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කොහොමයි බුදුහාමුදුරුව ආරම්භ කළේ මේ සූත්‍ර දේශනාව. යෝ ඡායං අත්තතිල මතාන යෝගෝ අනාරියෝ අනත්ත සංහිතෝ. ඔය දෙකෙන්ම වැළකීලා මැදුම් පිළිවෙත අපට පෙන්නලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා සති සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්නවා මෙන්න නිවනට යන මඟ. මේ කාරණා අත ඔස්සේ ක්‍රියා කරලා නිවනටපත් වෙන්නේ කියන බවයි භාග්‍යවතුන් වහන්සේ අපට දුන්නු ආදර්ශය වන්නේ. ඒ නිසා සෑම කෙනෙක්ම දෙවින්ම සතුටටපත් වෙන්න ඕනේ. මේක වාසනාවන්ත දිනයක්, පුණ්‍ය භූමියකට පැමිණිලා අද මේ උදාර යුතුයකමක් සිදු කරනවා මේ මහත්ඵල මහානිසංසදායි උදාර පුණ්‍ය ක්‍රියාව සිදු කර ගැනීමට අවවාද අනුශාසනා කරන ආචාර්ය අලුත්වව සෝරත නායක හාමුදුරුව කිරිවේර විහාරාධිපති නායක හාමුදුරුව අනිකෝ ස්වාමීන් වහන්සේලා ඊළඟට අපේ අභිනවාරාමේ ඇතුළුවේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ ඇතුළු මේ අවත පන්සල් වල ස්වාමීන් වහන්සේලා ඒ ඇරුණු විට මේ දේවාලයේ බස්නායක නිලමේතුමා ඇතුළු ඒ කපු මහත්තුරු ඇතුළු කාර්ය මණ්ඩලය ඊළඟට දිශාපති කාර්යාලය දිශාපතිතුමන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් ඊළඟට ප්‍රදේශවාසී ජනතාව හැම කෙනෙක්ම අප කැප වෙලා ජාතික උත්සවයක් පොදු ආගමික උත්සවයක් හැටියටයි ඇසලපුර පසළොස්වක් බොහෝ දිනේ සිදු කරන මේ මහා පින්කම පවත්වන්නේ. දන්සල් දෙනව, වන්දනා කරනව, ඒ වගේම අප උපස්ථාන කරනව, ඒ ඔක්කොම කුසල්. ඒ සකල විද පුණ්‍ය බලයේ හේතු කොටගෙන අපි සෑම දිනාටම මේ සසර දුකින් එතර වීමෙන් ලබන අමා මහ නිර්වාණ සම්පත්තිය පිණිස මේ උදාර ධර්ම ශ්‍රවණමය පිනත් හේතු වේවා වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරා. සරසුර පසුලසක් හෝ දවසේ ධර්මාන්ත ශාසනාව පැවැත්වුවේ අකමහා පංචසූත්‍රයේ සුදුවත සම්මෝ සම්හන්සේ Thank you.